ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අපි තාමත්ම ගෞරවයෙන් নমස්කාර ආරාධනා කර සිටනවා පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්ම ගවේෂී ස්වාමින්ද්‍රයන් වහන්සේට අප හැම කෙරෙහි අනුකම්පාවෙන්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 රූප ධර්ම පිළිබඳව. ඒ රූප ධර්මයන්ගේ රූප සමුට්ඨාන පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කොට අවසානයේ අපි විදර්ශනා භාවනාව පිළිබඳවත් කෙටියෙන් සිහිපත් කළා. ඒ වගේම රූප ධර්මයන් පිළිබඳව සාකච්ඡා කොට අවසන් කිරීම සඳහා තවත් රූප කලාපයන් පිළිබඳවත් ඒ වගේම දැන් අපි කාරණා පහක් සාකච්ඡා කළා රූප පිළිබඳව ඒකෙන් සමුද්දේසා විභාගාච සමුට්ඨානා කලාපතෝ පවත් එක්කමතෝ චේති කියලා මේ විදිහට ආකාර පහක් ඒකෙන් සමුද්දේශයත් ඒ වගේම රූප විභාගයත් රූප සමුට්ඨානයත් ඉගෙන ගත්තා ඊළඟ රූප කලාප සහ මේ රූපයන් පවත්නා ආකාරය පිළිබඳව අපිට ඉගෙන ගන්නට තියෙනවා. ඒතර ඒක තිබියදී අපි සිහිපත් කළා දැන් අභිධර්මයේ ඉගෙන ගැනීම තුළ අපි මූලික වශයෙන්ම බලාපොරොත්තු උනේම රූප මෙපමණ ප්‍රමාණයක් චිත්තචෛසික ධර්මයන් මෙපමණ ප්‍රමාණයක් තියෙනවා කියලා නම් වශයෙන් ගණන් වශයෙන් සාකච්ඡා කරන්නට නෙවෙයි කියන එක. ඒතර අපේ මූලික අභිලාෂය බවට පත් උනේම තථාගතයන් වහන්සේගේ අභිලාෂය උනේ මේ ධර්මයන් ලෝකයාට දේශනා කිරීමේ නිර්වාණය අපේක්ෂා කරන ඇත්තන්ට ඒ නිර්වාණ අවබෝධය පිණිස හුරු කළ යුතු ධර්ම කොටාසයක් වශයෙන්. ඒතර අපි පසුගිය දිනේදී අවසානයේදී මේ විදර්ශනාව පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කළා. මේ යම් කිසි කෙනෙකුට නිවන් දැකීමේ අභිලාෂයක් තියෙනවා නම් ඒ ඇත්තෝ ඉක්මනින්ම නිවන් දකින්නත් කැමති නම් ඒ අය විදර්ශනාව වැඩිය යුත්තේ කුමන පිළිවෙතටද කියන එක පිළිබඳව. ඉතින් ඒ අනුසාරයෙන් දැන් අපේ විදර්ශනා භාවනාව වැඩි යුතු ආකාර බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒතර අපිට ඒ පිළිබඳව ඉගෙන ගන්න ලැබෙන්නේ මෙහි අන්තිමේදී. ඒ කියන්නේ 9 වෙනි පරිච්ඡේදය තමයි මේ සමත විදර්ශනා භාවනා කොටාසයන් විග්‍රහ කරලා තියෙන්නේ. නමුත් ඊට පෙර ආතුව කෙටියෙන් හෝ මේ භාවනාව පිළිබඳව අපි මේ ඇත්තන්ට සිහිපත් කරලා තිබුණොත් ඒ කාලය වෙනකොට යම් ආකාරයක දියුණුවක් Tamanට ලබන්න පුළුවන් වෙනවා මේ තියෙන ඥාන දර්ශනයන් උපනිශ්‍රය කරගෙන. ඒතර අභිධර්මයෙන් තොර වූ භාවනාවකුත් භාවනාවෙන් තොර අභිධර්මයේ පිළිබඳව සාකච්ඡා කිරීමකුත් නැහැ. ඒක අපි ප්‍රථමයෙන්ම සිහිපත් කළා. දැන් අභිධර්ම පිටකය හඳුන්වන නාමයම නාම රූප පරිච්ඡේද කතා කියලා ඉගෙන ගත්තා. කියන්නේ තථාගතයන් වහන්සේ අභිධර්මයේ දේශනා කරන්නේම මේ නාම රූප ධර්මයන් පිළිසඳ දකින්න. එතකොට මේ නාම රූප ධර්මයන් පිළිසඳ දකින්න කෙනාම තමයි මේ ලෝකයේ ජීවිතයේ යථා පැවැත්මත් අවබෝධ කරන්නේ. ඒතර සාමාන්‍යයෙන් සම්මුති වශයෙන් මේ ලෝක ධාතුන් විග්‍රහ කළාට පරමත්ත වශයෙන් ලෝකයේ තුල පවතින සැබෑ දේ අපි හැම විටකම එකම වස්තුවක් වශයෙන් තමයි විදර්ශනා නොවඩන අය ග්‍රහණය කරන්නේ. ඒතර අභිධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති ඇත්තොත් මේක ග්‍රහණය කරන්නේ එක දෙයක් හැටියට, එක වස්තුවක් වශයෙන්. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම නාම රූප හැටියට විග්‍රහ කරනකොට දැන් අපි මේ වෙනකොට ඒන් චිත්ත චෛසික රූප කියන කොටස් ඉගෙනගෙන තියෙනවා. ඉතින් එතකොට දැන් චිත්ත චෛසික රූප කියන කොටාසයන් ඉගෙන ගැනීම තුළ මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අපි තුල තියෙන මේ ආත්ම දෘෂ්ටිය බිඳින්න. කියන්නේ දැන් හැම සත්වයක් තුලම අනිත්‍ය දේ පිළිබඳ නිත්‍ය සංඥාවක් ඒ වගේම අසුබ දේ පිළිබඳ සුබ සංඥාවක්. ඒ වගේම අනාත්ම දේ තුල ආත්ම සංඥාවක් තියෙනවා. ඒ වගේම දුක් දේ පිළිබඳ සැප සංඥාවකුත් තියෙනවා. ඒතර මෙතෙක් කාලයක් මේ ඇත්තන්ට සසරෙන් මිදෙන්නට නොහැකි වුණේ කවර හේතුවක් නිසාද කියනකට පිළිතුරු සපයනකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙයක් තමයි කොයිතරම් තමන් දානයන් පූජා කළත් ඒ වගේම සීලය ආරක්ෂා කළත් මේ දානය තුලින් සීලය තුලින් කවදාවත් කෙනෙකුට තෘෂ්ණාව ප්‍රහාණය කරලා නැවත නූපදින තත්වයට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒතර දන් දීම තුලින් සිල් ආරක්ෂා කිරීම තුලින් ඒ යම් තරමකින් යටපත් කිරීමක් කරන්න පුළුවන්. ඒතර තණ්හාව දැන් නැවත නැවත භවයේ උපදින මූලික හේතුව දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ දැන් දුක්ඛ සමුදය හැටියට පෙන්වුවේ තණ්හාව. එතකොට දැන් තණ්හාව යම් වෙලාවක උපනිශ්‍රේ කොටගෙන භවය තුල නැවත නැවත ප්‍රතිසන්දීන් ලබනවා නම් ඊට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ දැන් තණ්හාව උපදින්න හේතු වෙන්නේ කවරක්ද? ඒතර තණ්හාව උපදින්න හේතු වෙන ප්‍රධාන දේ තමයි ආරම්මනේ යථා ස්වභාවය නොදකීම. ඒතර අන්න ඒ නිසා තමයි අර නොඇලිය යුතු දේ පිළිබඳව අපි ඇලීමක් ඇති කරගන්නේ. ආරම්මණය පිළිබඳව තත්වාකාරයෙන් අවබෝධ කරන්නේ නැති නිසා. ඒතර ආරම්මණය තත්වාකාරයෙන් නොදකින්න තියෙන ප්‍රධාන හේතුව තමයි මෝහය, අවිද්‍යාව කියන එක. එතකොට අන්න භවයේ නැවත නැවත මේ සාංශාරික ගමන තුල ප්‍රතිසන්දියෙන් ලබන්න මූලිකත්වයේ ගන්නේ මේ මෝහය. ඒතර ඒකටම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ දැන් මේ අභිධර්මයේ ඉගෙන ගන්න අය විදර්ශනා කිරීම වශයෙන් ඒ ඇත්තන්ට දකින්න තියෙන්නේ මේ ධර්මතාවයන්ගේ යථා පැවැත්ම. එතකොට ඒක තමන් නුවණින් දකින්න කෙනෙක් බවට පත් වෙන්නත් ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයා දන්න කෙනෙක් වෙන්නත් ඕන, දකින කෙනෙක් වෙන්නත් ඕන. එතකොට දන්න කෙනාටයි දකින කෙනාට තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ කියලා කිව්වා. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා ජානතෝ අහං පස්සතෝ ආසවානං හයං වදාමි. මේ දන්න කෙනාටයි දකින කෙනාටයි කියනවා ආසවානං කයං වදයි මේ ආශ්‍රවයන්ගේ ක්ෂේවීම පිළිබඳව දේශනා කරන්නේ. ඒතර කවරක් පිළිබඳව දන්න කෙනාටද දකින කෙනාටද මේ ආශ්‍රවයන් ක්ෂය කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පරමාර්ථ ධර්මයන් පරමාර්ථ ධර්මයන් හැටියටම දකින කෙනාටයි දන්න කෙනාටයි මේ ආශ්‍රවයන් ක්ෂය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අභිධර්මයේ ඉගෙන ගන්න අය විදර්ශනා වඩන යෝගාවචරයා ලෝකයේ දිහා විදර්ශනා නුවණින් බලනකොට එයාට කිසිම සංස්කාර ධර්මයක් නිත්‍ය වශයෙන් සම්මුඛ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒතර කාට හරි කෙනෙකුට කුඩා දෙයක් හෝ නිත්‍ය වශයෙන් හැඟෙනවා නම් අන්න ඒ ඇත්තන්ට විදර්ශනා ඥානෙ ඉපදිලා නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ දේශනා කරනවා අනිච්ච කියලා සූත්‍රයක් ආනිසංස වග්ගයේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සෝවත භික්කවේ භික්ඛු කිංචි සංඛාරං නිච්චතෝ සමනුපස්සන්තෝ අනුලෝමිකාය කන්තයා සමන්නාගතෝ භවිස්සතිති නේතං තහනං විජ්ජති අනුලෝමිකාය කන්තියා අසමන්නාගතෝ සම්මත්ත නියාමං ඔක්කොම ඉස්සති නේතං තහනං විජ්ජති සම්මත්ත නියාමං අනෝක්ඛම මානෝ සෝතාපට්ටි පලංවා සකදාගාමි පලංවා අනාගාමි පලංවා අරහත් පලංවා සච්චිකතං තීති නේතං තහනං විජ්ජති කියලා දේශනා කරනවා. ඒතර මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ සූත්‍ර පිටකයේ තියෙන එකක්. ඒතර මෙතනදී වදාරනවා සෝවත භික්කවේ භික්ඛු කෙංචි සංඛාරං නිච්චතෝ සමනුපස්සන්තෝ කියනවා මහණෙනි යම් කෙනෙක් මේ සංස්කාරික එක සංස්කාරයක් හෝ නිත්‍ය වශයෙන් දකිනවනම් අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ භවිස්සතේති නේතන්ටහනං විජ්ජති මේ අනුලෝමික කන්ති කියන උසස් විදර්ශනා ඥානයක් උපදවා ගන්නවා කියන එකක් සිදු වෙන්න බෑ කියලා කියනවා. ඒකට හේතුවක් නෑ කියලා කියනවා. එතකොට මෙතන අනුලෝමික කන්ති කියලා කියනවා පැවැත්ම පැවැත්ම හැටියට දක්නා උසස් විදර්ශනා ඥාණයට තමයි අනුලෝමික කාන්ති කියලා කියන්නේ. ඒතර කිසිඳු සංස්කාර ධර්මයක් නිත්‍ය වශයෙන් යමෙක් ග්‍රහණය කරනවා නම් එයාට අනුලෝමික කාන්ති කියන උසස් විදර්ශනා ඥානයක් ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. ඒතර කියනවා අනුලෝමිකාය කාන්තිය අසමන්නාගතෝ මේ අනුලෝමික කාන්ති කියන උසස් විදර්ශනා ඥානයක් පහළ නොවෙනකොට කෙනා සම්මත්ත නියාමං ඔක්ක මිස්සති इति නේතන්ඨානං විජ්ජති මේ සම්මත්ත නියාම කියන වචනයක් මෙතනදී භාවිත කරනවා. ඒතර සම්මත් මේ සම්මත්ත නියාම කියලා මෙතන භාවිත කරන්නේ දැන් උසස් විදර්ශනා ඥානයකින් යුක්ත වෙච්ච කෙනා නාම රූප ධර්මයන්ගේ තත ලක්ෂණය තත්වාකාරයෙන් දකිනකොට දැන් ලෝකෝත්තර ධර්මයන්ගේ ස්වභාවය තමයි එහි විපාකයේ පසු කාලීනව නෙමෙයි ලැබෙන්නේ. ඒතර යම් වෙලාවක උසස් විදර්ශනා ඥානයක් උපදවා ගත්තනම් ඒ උපදවාගත් කෙනාට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණයන් දැකීම උපනිශ්‍රය කරගෙන ඒ මොහොතේම සම්මත්ත නියාම කියන මාර්ගඵල ඥානයන් උපදිනවා. එක්කෙන දැන් අර උසස් විදර්ශනා ඥානයක් පහළ වෙන්නේ නැහැ එක සංස්කාර ධර්මයක් හෝ නිත්‍ය වශයෙන් ග්‍රහණය කරනවා නම්. එතකොට සම්මත්ත නියාම කියන මේ ස්වභාවය නැත්තම් ඒ විදර්ශනාවට අනුරූපී මගපල ලබන ස්වභාවයක් පහළ නොවෙනකොට කියන සෝතාපන්න ආදී මාර්ගඵලයක් ලබනවා කියන එකත් විද්‍යමාන වෙන්නේ නැහැ කියනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙතන අර අනුලෝමික කාන්ති කියන විදර්ශනා ඥානය උපදවාගන්නේ කොහොමද? එතකොට අනුලෝමික කාන්ති කියන විදර්ශනා ඥානෙ උපදවන ආකාරය දේශනා කරනවා අර අපි එදා ඉගෙන ගත්ත 40 ආකාර භාවනාවක් පිළිබඳව. ඉතින් මෙතනදී දේශනා කරනවා චත්තාලීසාය ආකාරයේහි මේ 40 ආකාරයකින් විදර්ශනා වඩන කෙනාට ඒට අනුරූපී ආකාරයෙන් අනුලෝමික කාන්ත කියන විදර්ශනා ඥානෙ උපදිනවා කියලා කියනවා. දැන් මේ භාවනා පදේ විග්‍රහ කරන දේශනාව තුළම අඩංගු වුණා තානංකෝ පනේතං ආවුසෝ විජ්ජිත යංසුතවා භික්ඛු පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ කියලා අපි ඉගෙන ගත්තා. මෙන්න මේ 40 ආකාරයකින් වඩනකොට 44 ආකාරයේහි අනුලෝමිකං කන්තිං පටිලබති. මේ අනුලෝමික කාන්ති කියන විදර්ශනා ඥානය ප්‍රතිවේද වෙනවා කියනවා මේ 40 ආකාරයකට වඩනකොට. ඒ වගේම තමයි සම්මත්ත නියාම කියන මාර්ගඵල අවබෝධයත් ඒත් එක්කම සිදු වෙනවා කියලා දේශනා කරනවා. එතකොට දැන් අපි ළඟට තේරුම් ගන්න ඕන අපේ චිත්තචෛසික ධර්මයන් දැන් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. රූප ධර්මේනුත් ඉගෙනගෙන තියෙනවා. ඒතර කෝ අනුලෝමික කාන්ති කියන විදර්ශනා ඥානයක් පහළ වුණාද? ඒතර එහෙනම් පැහැදිලි දැන් අපි දැන් එහෙනම් අපි මේ ඉගෙනගෙන තියෙන්නේ බොහොම අනුමාන වශයෙන් ඥාන දර්ශනයක් තියෙන මේවා සිත් මේ චෛසික ධර්ම මේ රූප ධර්ම කියලා ඥානයක් Tamanට තියෙනවා. ඒක අතිශයින් වැදගත්. ඒක තමයි භාවනාවේ පසුබිම් බවටපත් වෙන්නේ. ඉතින් එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් තමයි දැන් භාවනා වඩන යෝගාවචරයා ඊට කලින් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා අර හැම බුදුරජාණන් වහන්සේ මේක ධර්ම දේශනාව තුළින්ම ඉස්මතු කරපු දෙයක් ඒක අටකතා තුල ඒ ආචාර්යයන් වහන්සේලා පෙන්වා දුන්න දෙයක් තමයි අර දැන් අපි මේක පටන් ගන්නකොටත් ඊට පසු කාලීනවත් අපි සිහිපත් කළා මේ කර්මස්ථානයන් අපිට ලැබෙන්න ඕන භාවනා කරන්න කියලා. එතකොට එදා ඉඳලා පැහැදිලිව පෙන්වා දුන්න දෙයක් තමයි මේ කම්මට්ඨාන විමුක්තානේ ධම්මදේශනා නාම නත්ති කියලා. ඒ කියන්නේ කර්මස්ථානයෙන් තොර වූ ධර්මදේශනාවක් නැහැ කියලා කිව්වා. ඒතර ධර්මදේශනාවම භාවනා කර්මස්ථානයක්. ඒතර අපි අභිධර්ම දේශනා තුළ දැන් මේ තාක් කාලයක් යම්කිසි දෙයක් දේශනා කළා නම් ඒ දේශනා කරපු ඔක්කොම භාවනා කර්මස්ථාන. එතකොට ඒක අවබෝධ නොවෙන්න හේතුව මොකක්ද කියලාත් අපි තේරුම් ගන්න ඕන. මේ භාවනා කර්මස්ථානයක් හැටියට පනෝපදේ ඇයි අපිට ඒක භාවනා කර්මස්ථානයක් හැටියට නොතේරුනේ. ඉතින් දැන් විදර්ශනාව කියන එක මේක බොහොම දීර්ඝ හරියට පිළිවෙලින් ඉගෙන ගන්න ඕන පාඩමක් වගේ එකක්. ඉතින් මේක අපි අද බොහොම මේ කෙටියෙන් සිහිපත් කරන්නේ. ඉතින් එතකොට මේ විදර්ශනාව වඩන කෙනා දැන් තථාගතයන් වහන්සේ යෝගාවචරයන්ට හැම වෙලාවකම සිහිපත් කළ යුතු තථාගතයන් වහන්සේත් අනුශාසනා කරපු දෙයක් තියෙනවා. උන්වහන්සේ හැම දවසකම භික්ෂුන් වහන්සේලාටත් මේ යෝගාවචරයන්ට සිහිපත් කරපු දෙයක් තමයි යංකෝ භික්ඛු කියනම් මහණෙනි නුඹලාට කියන යං තේ භික්ඛු ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය තං වූ කතං මයා ඒතානි භික්කවේ රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත භික්කවේ මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත අයං වූ අම්හාකං අනුශාසනී කියලා මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි ශ්‍රාවකයන්ට හිතයිසියු ශ්‍රාවකයන්ට අනුකම්පා කරන යම්කිසි කෙනෙක් විසින් ඔය ඇත්තෝ වෙනුවෙන් යමක් කළ යුතු නම් තථාගතයන් වහන්සේ විසින් ඒ දේ නුඹලාට කරලා තියෙන්නේ. ඒක මං විසින් කළා. ඊට පස්සේ කිව්වා ඒතානි භික්කවේ රුක්ක මූලානි. ඒතානි ශුන්‍යාගාරානි. මහණෙනි මේ රුක්ෂ මූලයන් තියෙනවා. ශූන්‍යාගාරයන් තියෙනවා. ජායත භික්කවේ මා පමාදත්ත. මහණෙනි ධ්‍යාන වඩන්න. මේ විදර්ශනාවන් උපද්දවන්න. ප්‍රමාද වෙන්න එපා. මා පට්ඨ පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත මගේ ඇවෑමෙන් පසු මට මේ දේ කරගන්න බැරි වුණා කියලා ශෝක වෙන්නත් එපා අයං වූ අම්හාකං අනුශාසනී මේක තමයි මගේ අනුශාසනාව කියලා දේශනා කරනවා එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වීම තුල සත්වයාට ලැබෙන දේ තමයි සමතේ නෙවෙයි විදර්ශනාව කියන එක. ඒතර ඒ නිසාම උන්වහන්සේ දේශනා කළේ දැන් මගේ ඇවෑමෙන් පසුව පසුතැවෙන්න එපා කිව්වා. කියන්නේ දැන් තථාගතවරු පමණයි මේක දකින්නේ නුවණින්. ඒතර අන් කාලයන් තුල සමතය ලෝකයේ තුල තියෙනවා. ඒතර විදර්ශනාව කියන එක ලෝකයට මතු වෙන්නේ නැහැ. ඒ ලෝකයට මතු නොවන නිසා තමයි මේ සත්වයාට මේ නිවන් දැකීම මේ තරම් දුෂ්කර කටයුත්තක් වෙලා තියෙන්නේ. ඒක එකක්. අනිත් එක තමයි දැන් නාම රූප ධර්ම පිළිබඳව අපේ මේ ආකාරයෙන් ඉගෙන ගත්තත් නාම රූප ධර්ම ඉගෙන ගැනීම පමණකින් තමන්ට විදර්ශනා ඥානයක් පහළ වෙනවා කියන එකක් සිදු වෙන්නේ නැහැ. එතකොට ඒක තේරුම් අරගන්නත් මේ ලෝක යථා පැවැත්ම නුවණින් දකින්නත් අපි නාම රූප ධර්මත් ඉගෙනගෙන ඒ නාම රූප ධර්ම නිසා ඇතිවෙන තවත් ස්වභාවයක් තියෙනවා. ඒතර ඒකත් ඉක්මවන්න ඕන. දැන් ඒක ගොඩක් තැන්වල කියවෙන්නේ නැති දෙයක්. ලෝකයේ තුල ධර්ම ශ්‍රවණය කරන ඇත්තන්ට নিরතුරුවම අහන්න දකින්න ලැබෙන දෙයක්වත් නෙවෙයි ඒක. ඉතින් එතකොට අන්න ඒ නිසාම තමයි කොතෙක් අපේ විදර්ශනා වඩනවා කියලා හිතුවත් මේ තථාගත ධර්මයේ තුල හික්මෙනවා කියලා හිතුවත් මේ තරම් මේ සත්වයාට නිවන් දකින එක අපහසු වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ කාරණා ටිකත් පෙන්වා දෙන්න ඕන. මොකද ඒකත් විග්‍රහ කළාම තමයි Tamanට මේ પરමත්ත ධර්මයන් ගැන සවිශාරද අවබෝධයක් ලැබෙන්නේ. ඒත් එක්කම අපි තේරුම් ගත යුතු කාරණාව තමයි මේ પરමත්ත ධර්මයේ හැටියට බුදුහාඳුරු ඉදිරිපත් කරන ධර්මතාවය තමන්ට ඥාන දර්ශනයක් හැටියට නුවණින්ම දකින්න ඕන. ඒතර ඒක සුවිශේෂී. ඒක දැන් අපි ඉගෙන ගත්තා දැන් මේ පටවි ආදී ධාතු කොටාස, චිත්තචෛසික ආදී නාම ධර්ම ඉගෙන ගන්නකොට ඒතර ඒ වාගෙන් පැවසෙන මේ නාමයට එහා ගියපු ධර්මතාවයක් පවතිනවා. අන්න ඒකයි දකින්න ඕන. ඒතර යෝගාවචරයා විසින් චිත්තචෛසික ධර්ම, රූප ධර්ම ඉගෙනගෙන තිබුණත් එයා විදර්ශනා වඩනකොට චිත්තචෛසික ධර්ම උපනිශ්‍රය කරගෙනම මේ පවතින ස්වභාවය තුල ඒකත් එකක් හැටියට ග්‍රහණය කරොත් එතනත් Taman මුලා බවට පැමිණෙනවා. ඉතින් එතකොට ඒකෙන් මිදෙන්න විදර්ශනා වඩන කෙනා ඝන හතරක් දුරු කළ යුතු වෙනවා. දැන් මේවට ඝන කියලා කියන සතර ඝන කියලා කියන්නේ. එතකොට මේ ඝන හතරක් කියලා කියන්නේ සන්තති ඝණය, සමූහ ඝණය, ආරම්මන ඝණය, කෘත්‍ය ඝණය කියලා ඝන හතරක් තියෙනවා. එතකොට මේ ඝන හතර දුරු කරගන්න බැරි වුණොත් තමන්ට අර අනුලෝමික කාන්ති කියන විදර්ශනා ඥානෙ උපදින්නේ නැති වෙනවා. ඉතින් මේ ඝන හතර පිළිබඳව අවබෝධයක් ඇති වෙන්න එයාට සිත් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන, චෛසික ධර්ම ගැනත් අවබෝධයක් තියෙන්න ඕන, රූප ධර්ම ගැනත් අවබෝධයක් තියෙන්න ඕන. මොකද චිත්තචෛසික ධර්ම ඒ වගේම රූප ධර්ම තමයි ලෝක පැවැත්ම හැටියට තියෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් දැන් මේ භාවනා කර්මස්ථානයේ මේ විදර්ශනාව. ඒතර දැන් සාමාන්‍යයෙන් ලෝක සත්වයාට මේ දකින දේවල්, අහන දේවල්, ඒ වගේම Tamangeema ජීවිත පැවැත්ම එහෙම නැත්නම් මේ වාස්තවික ලෝකය පිළිබඳව අපේ විග්‍රහයන් ඉදිරිපත් කරනකොට දැනෙන දෙයක් තමයි මේ දේවල් එකක් හැටියට පවතිනවා කියන එක. එතකොට ඒ වගේම වස්තුන් හැටියට පවතිනවා කියන එක හැමදාම එකම දෙයක් එකම විදිහට පවතිනවා කියන එක. ඒක විදර්ශනා වඩන මොහොත තුල එහෙම නැත්නම් භාවනා කර්මස්ථානයේ වඩන මොහොත තුල හිතුණට මෙතන තියෙන්නේ සිතක් චෛසික ධර්මයක් රූප ධර්මයක් පමණක් කියලා නමුත් ආයෙත් ඇති වෙනම හැඟීමක් මේ මම නැත්තම් මම තමයි මේ ඉන්නේ මම තමයි වේදනාව විඳින්නේ මමමයි කතා කරන්නේ හිතන්නේ දැන් මේක එනවා ඉතින් මේ හේතුව යථාර්ථයේ ඒ විදිහටම දැකලා නැතිකම ඉතින් සත්වයා පිළිබඳව සාකච්ඡා කරනකොටත් ඒ කියන්නේ මේ Taman පිළිබඳව සත්වයා පිළිබඳව සාකච්ඡා කරනකොටත් හැඟෙන දෙයක් තමයි මේ හිතන්නේ මම ගමන් කරන්නේ මම කතාබස් කරන්නේ මම ඒතර අන්නේ සක්කාය දිට්ඨිය නැත්නම් ආත්ම දෘෂ්ටිය දැන් චිත්තචෛසික ධර්ම රූප ගැන විදර්ශනා වඩලා අනිත්‍ය ලක්ෂණය දකින්න දුක්ඛ ලක්ෂණය දකින්න ටිකක් පහසුයි. අමාරු නෑ. අනිත්‍ය දුක්ඛ දකින්න. අපහසුම දේ තමයි අනාත්ම ලක්ෂණය දකින එක. ඒක එන්නෙම නෑ සත්වයාට. දැන් අපි අනිත්‍යයි කියලා හිතනවා. දුකයි කියලා හිතනවා. නමුත් අර අනාත්මයි කියන තැනට එන්නේ මේ මම නෙවෙයි කියන අර්ථයෙන්. ඒක එන්නෙම නෑ. අන්න ඒක නොයෙන්න එක හේතුවක් මේ ඝන හතර දුරු කරලා නැති නිසා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අතීතයේ තුල යම්තාක් මේ නාම රූප ධර්ම හටගත්තනම් මේ මොහොත තුලත් හටගන්නවා නම් අනාගතයේත් පහළ වෙනවා නම් ඒ හැම තැනම පහළවන නාම රූප ධර්මයන් නාම රූප ධර්මයන් පමණයි. එතකොට මේ නාම රූප ධර්ම වලට එහයින් වෙනත් කිසිම ආකාරයෙන් දෙයක් පනවන්න බෑ. Tamanට නාම රූප ධර්ම වලට එහා මොන හරි දෙයක් තියෙනවා කියලා හැඟෙනවා නම් එහෙනම් එතනදිත් එයා හරියට ලෝක తත්වය දැකලා නැහැ. ඇයි ඒ තථාගතයන් වහන්සේ දේශනා කරේ නාමංච රූපංච ඉදත්ති සච්චතෝ. ඒතර මේ ලෝකයන් තුල සත්‍ය වශයෙන් තියෙන්නේ නාමයත් රූපයත් පමණයි. එහෙනම් අපිට නාම රූපවලට අමතරව තවත් මොන හරි දෙයක් තියෙනවා කියලා හැඟෙනවා නම් එහෙනම් එයා ලෝක తත්වය අවබෝධ කරගත්ත කෙනෙක් නෙවෙයි. ඉතින් මේක දුරු කරන්න මේ ඝන හතර අපි දුරු කරන්න ඕන. ඉතින් ඒතර මේ ඝන හතර නිසා තමයි සත්වයාට මේ දේවල් එකක් හැටියට පේන්නේ, හැඟෙන්නේ. ඉතින් ඒක పూర్වයේ මීට කල්ප බොහෝ ගානකට පෙර ඉඳලම Taman තුල දැඩිව බැසගත් දෘෂ්ටියක්. ඉතින් ඒ නිසා අපි పూర్ව භවයන් තුලත් ඊට එහයින් බොහෝ භව පරම්පරාවල් තුලත් අපි මේ සංස්කාර ධර්මයන් නিত্য සුඛ ආත්ම විදිහටමයි ග්‍රහණය කරගෙන තියෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් වඩනකොට නුවණින් දකින්න කියලා දේශනා කරපු දේ තමයි දැන් නාම රූප ධර්මයන්ගේ තියෙන ලක්ෂණය තමයි මේවා එක මොහොතක්වත් පවතින දේවල් නෙවෙයි. හටගත් ක්ෂණෙහිම නිරුද්ධ වන දේ. එතකොට යමක් හටගත් ක්ෂණෙහිම නිරුද්ධ වෙනවා නම් එතකොට ඒ හටගෙන නිරුද්ධ වීම තුළ අපිට කවර ආකාරයකින්ද මේ ලෝකයක් හැටියට නැත්තම් ජීවිතයක් හැටියට යමක් විද්‍යමානව පවතින්නේ. ඒතර බොහෝ දෙනා නගන ප්‍රශ්නය තමයි ඒක. කියන්නේ නාම රූප ධර්මයන් හටගත් ක්ෂණෙහිම නිරුද්ධ වෙනවා නම් අපිට කොහොමද මේ දේවල් පේන්න තියෙන්නේ? එහෙනම් මේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඉතින් ඒ හිතෙන එකම තමයි ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ එහෙම හිති එහෙම හිතෙන්නේම ආත්ම දෘෂ්ටියක් තියෙන නිසා. එතකොට අපිට ප්‍රශ්න කරන්න බෑ ඇයි ඒව ඒ විදිහට වෙන්නේ කියලා. මොකද ඒව අපිට අදාළ කාරණාවක් නෙවෙයි. එතකොට අපිට එහෙම හිතෙන්නේ ඒක අර ආත්ම දෘෂ්ටිය තියෙන නිසා. එතකොට අපි එදා ඉඳලම සිහිපත් කරපු දේ තමයි මේ නාම ධර්ම රූප ධර්ම කියන දේවල් සත්වයෝ පුද්ගලයෝ නෙවෙයි කියන එක. එතකොට නාම රූප කියන දේවල් හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත දේවල්. ඒවා පවතින්නේ අපිට ඕනවටත් නෙවෙයි වෙන කෙනෙකුට ඕනවටවත් නෙවෙයි හේතුන් නිසා හටගන්නවා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. එපමණයි. එතකොට සත්වයා ඉපදුණු මොහොතේ පටන් දැන් ප්‍රතිසන්දික්ෂණයේ පටන් මේ දක්වාම සිදුවුනේ එකම ධර්මතාවය. ඒ කියන්නේ ප්‍රතිසන්දි දැන් ඒක හොඳටම පැහැදිලි. දැන් ප්‍රතිසන්දිසිත පහළ වුණා. නේ? ඒතර අපි ඒක ඉගෙනගෙන තියෙනවා. ඒතර ප්‍රතිසන්දි සිතේ පහළ වීමම තමයි අපි ජාතිය කියලා කිව්වේ. ඒතර අපි ඒක සිත්වල කෘත්‍ය ගැන ඉගෙන ගන්නකොට ඒක එක කෘත්‍යයක්. එතකොට ප්‍රතිසන්දේ කෘත්‍ය සිදු කොට අවසන් වීමත් සමගින්ම ඒ සිතේ එහෙම නිරුද්ධ වෙනවා. ඒක ප්‍රතිසන්දේ කෘත්‍ය සිදු කොට අවසන් වීම කියලා කියන්නත් බෑ. ඒ සිතේ කෘත්‍ය ප්‍රතිසන්දි කෘත්‍ය එපමණයි. ඒ ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කිරීමත් එක්කම ඒකේ භංගය නිරුද්ධ වුණා. ඊට පස්සේ තමයි ඒ අනුතුරු භවය තුල ඒ කර්මයේම උපනිශ්‍රේ කරගෙන භවාංගසිත පරපුර පහළ වෙන්නේ. ඒකත් එක දිගට පහළවීමක් නෙවෙයි. භවාංග සිතත් උපාදටිති භංග වෙනකොට ඒකත් නිරුද්ධ වෙනවා. ඒතර එහෙනම් පැහැදිලි ප්‍රත්සන්දි ක්ෂණයේ පටන් මේ මොහොත දක්වාම කිසිම වස්තුවක් පැවතුනේ නැහැ. හැම එකම සිදුවෙච්ච ධර්මතාවය තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණා. ඉතින් මේක අපි දකින්නේ නැහැ. ඒතර මේ මොහොත තුල සිදුවෙන්නේ ඒ නිසාමයි. ඒ නිසා තමයි දේශනා කරන්නේ දැන් එක මොහොතක් තුල දැන් අපි සමහරලාට අපිට හිතෙනවා මේ අවුරුදු ගණන් මාස ගණන් සති ගණන් මේ ජීවිත පවතිනවා වස්තු පවතිනවා කියලා. එතකොට සති ගණන් දවස් ගණන් නෙවෙයි. එහෙනම් පැහැදිලි එක ක්ෂණයක්වත් පවතින දෙයක් නැහැ කියලා. එහෙනම් යමක් හටගත් ක්ෂණෙහිම නිරුද්ධ වෙනවා. ඒක දැන් අපි ඊළඟට අර ඝන ටික කියනකොට පැහැදිලි කරන්න මම මේ පොඩි දෙයක් කිව්වේ මෙන්න මේකයි හැම කාලයකම උනේ ලෝකයේ තුල. ඒකයි අතීතයේ තුන උනත් එහෙමයි දැනුත් එහෙමයි අනාගතයේත් වෙන්නේ ඒකමයි. ඒකයි දකින්න කියලා කිව්වේ. එතකොට යම් වෙලාවක මේ හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ ස්වභාවය මේ නාම රූප ධර්මයන් අපි ඒ විදිහටම දකිනවා නම් එතකොට තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා දැන් කොයිතරම් කර්ම තිබුණත් Tamanට කොයි දැන් අපි කියනවා දැන් කොයිතරම් තණ්හාව තිබුණත් දැන් ඕන කෙනෙක්ට තණ්හාව තියෙන දැන් දැනුත් තණ්හාව නැද්ද අපිට තණ්හාව තියෙනවා දැන් අපි කුසලයක් නෙමේ රැස් කරන්නේ එතකොට ඒ කුසලයේ රැස් කරන මොහොත තුල ඔයත්තන්ට ඇසීමේ කැමැත්තක් නැද්ද තියෙනවා දැකීමේ කැමැත්තක් තියෙනවා ඒ නිසා තමයි මේ අපි මේක ඉගෙන ගත්ත රූප ගැන ඉගෙන ගන්නකොට මේ කුසලය උපනිශ්‍රය වෙලා මිය පරලෝ දැන් ඊළඟ භවයේ ප්‍රතිසන්දියක් ලබනකොට තමන්ට චක්ක සෝතාදී ප්‍රසාද ලැබෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තානේ. දැන් කුසලයෙන් ලැබුණාට ඒව ලැබුණේ දැන් චක්කු ප්‍රසාදේ ලැබෙන්නේ හේතුනේ මොකද්ද? අන අපි කියව දට්ටුකාමතා නිදාන කම්මජ බුහතප්පසාද ලක්ෂණ චක්කු. එහෙනම් මේ චක්කු ප්‍රසාදේ ලැබුණේ දට්ටුකාමතා නිදාන මේ දැක් දැකීමේ නැත්තම් දකිනු කැමැති බව නිදාන කරගත්ත. දට්ටු කාමතා නිදාන කම්මජ බුහතප් මේ කර්මෙන් බුහතප්පසාද ලක්කන මේ බුහතප් ප්‍රසාද ලක්ෂණයෙන් හටගත්ත දේ තමයි අපි ඇස කියලා කියන්නේ. ඒක හටගත්තේම දකිනු කැමැති බව. අරක අසනු කැමැති බව. ওই විදිහට හැම එකක්ම. එතකොට එහෙනම් තණ්හාව කොතෙක් තිබුණත් කර්ම කොතෙක් තිබුණත් එනම් තමන් යම් වෙලාවක මේ විදර්ශනාවන් උපදවාගෙන මේ හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයේ තත්වාකාරයෙන් දැක්කොත් අන්න එතනදීම මොකද වෙන්නේ මේ මාර්ගඵල ඥානයන් හට ගන්නවා. එතකොට සත්වයාට හිතන්න තමන් මේ භවයේ රහත් ඵලයටපත් වුනොත්. ඒතර කියනවා දැන් සංසාරය කියන එක මේ සත්වයාගේ පැවැත්ම කියන එක දැන් මෙතනදී සිදු වෙන්නේ අනුත්පාද නිරෝධ වශයෙන් තමයි නිරුද්ධ වෙන්නේ. අනුත්පාද නිරෝධ කියලා කියන්නේ හට නොගත් වස්තුන්ගේ නැත්තම් හට නොගත් සංස්කාර ධර්මයන්ගේ නිරෝධයක් එතන සිදු වෙන්නේ. කියන්නේ ඒක අනුත්පාද නිරෝධය කියලා කියන්නේ. එතකොට හට නොගත් සංස්කාර ධර්මයන්ගේ නිරෝධය තමයි නිවන. ඒකයි අර සදාකාලිකයි කියලා කිව්වේ. දැන් ඒක තේරුම් ගන්න දුෂ්කරයි කියලා කියන්නේ දැන් තමන් මෙතන අනුත්පාද නිරෝධය කියලා කියන්නේ තමන් අද දිනේදී නිවන් නොදැක්කොත් දැන් අපි තාම නිවන් දැකලා නැති නිසා තව කල්ප කෝටි ගාණක් ඉදිරියට තියෙනවා. ඒතර තමන් මේ භවයෙන් චුත වෙන අවස්ථාවක් තියෙනවා. ඊළඟට ලබන භවයක් තියෙනවා. ඒව ඒකාන්තයෙන්ම සත්‍ය වශයෙන් විද්‍යමාන දේවල්. හැබැයි තාම හටගෙන නැහැ. ඒතර ඒ වගේ බහුව කෝටි ගණක් තව තියෙනවා. ආ එතකොට දැන් මේ දේවල් නැති දේවල් නෙවෙයි හැබැයි තාම හට නොගත් දේවල්. පැහැදිලිද මේ කියන දේ? හට නොගත් ඒක උපමා හැටියට දක්වන්නේ අර මම මීට කලිනුත් අඹ ගහක් උපමා කරගෙන මතකද ඉගැන්නුවා. ඒ කියන්නේ දැන් අඹ වෘක්ෂයක වර්ෂයක් පාසාම මල් හට ගන්නවා, ගෙඩි හට ගන්නවා. එතකොට ඒ ගෙඩි වලින් නැවත වෘක්ෂයන් හට ගන්නවා. ඒ වෘක්ෂයන්ගෙන් නැවත මල් හටගෙන පළ හටගෙන ඕකේ අවසානයක් තියනවද? අවසානයක් නැහැනේ ඕක. එතකොට අද අඹ ගහ හොඳට තියෙනවා නම් ගෙඩිත් හට ගන්නවා නම් මේකෙන් හට ගන්න પરම්පරා විවරයක් නැහැ. නමුත් අද අඹ ගහ කැපුවොත් මොකද වෙන්නේ? ඊතර මේ වාරේ හට ගන්න තියෙන අඹ අඹ මල් හට ගන්නෙත් නැහැ, පළ හට ගන්නෙත් නැහැ. ඒ නිසා ඉදිරියේදී හට ගන්න තියෙන එකක්වත් හට ගන්නේ අන්න ඒ මොහොතේම අනුත්පාද නිරෝධ වශයෙන් නිරුද්ධ වුණා. ඒ කියන්නේ හට නොගැනීම වශයෙන් පැවතිච්ච දේවල් නැවත කවදාකවත් හට නොගන්න තත්ත්වයටපත් වුණා. ඒක ස්ථිරයිනේ. කවදාකවත් හටගන්නේ අය. අන්න ඒ වගේ මේ සංස්කාර පැවැත්මක් සංස්කාර ධර්මයන්ගේ පැවැත්මක් තමයි සසර ගමන කියලා කියන්නේ. නාම රූප ධර්ම එතකොට අපි සත්පුද්ගල භාවයෙන් මේක ග්‍රහණය කරගෙන තිබුණට අතීත භවයේ හැටියට අපි ග්‍රහණය කරපු තැන්වල තිබුණෙත් හටගෙන නිරුද්ධ වුණෙත් නාම රූප ධර්ම සංස්කාර ධර්ම සත්වයෝ නෙවෙයි පුද්ගලයෝ නෙවෙයි දෙවියෝ නෙවෙයි බ්‍රහ්මයෝ නෙවෙයි ඒත් නාම රූප ධර්ම සංස්කාර ධර්ම. ඒතර මේ මොහොත තුලත් සංස්කාර ධර්මයක් විනා සත්වයේක් පුද්ගලයෙක් නොවේ. ඒ තියෙන නාම රූප. එහෙනම් අනාගතයේ පහළ වෙන්නේ සත්වයක පුද්ගලයෙක්ද? නෑ නාම රූප. එහෙනම් ඒකයි අතීතයේ තුලත් හටගෙන නිරුද්ධ වුණේ නාම රූප ධර්ම. දැනුත් හටගෙන නිරුද්ධ වෙන්නේ නාම රූප ධර්ම. අනාගතයේ මේ කර්මයන් තණ්හා අවිද්‍යාව උපනිශ්‍රය කරගෙන හටගන්නෙත් නාම රූප ධර්ම. ඒතර පරම්පරාවක් හැටියට දිගින් දිගට මේ හටගන්නෙම නාම රූප ධර්ම. එතකොට මේ මොහොතේදී දැන් මේක එක දැන් විදර්ශනාව මම අද කෙටියෙන් පැහැදිලි කරන්නේ මේක හොඳටම තේරෙන්නේ පටිච්චසමුප්පාදය කියලා දුන්නාම. එතකොට ඒක මෙතන පටිච්චසමුප්පාදයක් ටිකක් කියලා දෙන්න වෙනවා. දැන් පටිච්චසමුප්පාදය තුළ දැන් අංග 12ක් උගන්වනවා. නේ? අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියලා. ඒතර මේකෙන් දැන් කොටස් 20කට බෙදෙනවා මේක. ඒ කියන්නේ අර අතීතේ හේතවෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතවෝ පංච ආයතින් ඵල පංචකං කියලා කාරණා 20ක් බෙදෙනවා මේක. ඒතර මේකේ දේශනා කරනවා අතීතේ හේතවෝ පංච අතීත හේතු පහක් කියනවා. ඒ කියන්නේ අවිද්‍යා තණ්හා කියලා ප්‍රධාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාවයි තණ්හාවයි තමයි මේ සසරේ මුල් දෙකක් වෙන්නේ. ඒතර යම් තැනක අවිද්‍යාවයි තණ්හාවයි තියෙනවා එතන උපාදානයක් තියෙනවා. අවිද්‍යා තණ්හා සංඛාර උපාදාන භව. ඊට පස්සේ කියන අතීතේ හේතවෝ පංච ඉදානේ ඵල පංචකම්. ඒතර අතීත හේතු පහක් කියනවා වර්තමාන ඵල පහක් කියනවා. වර්තමාන හේතු පහක් කියනවා අනාගත ඵල පහක් කියනවා. ඒතර අතීත හේතු තමයි අවිද්‍යා තණ්හා කියන දෙකයි අවිද්‍යා තණ්හා සංඛාර උපාදාන භව ඊට පස්සේ වර්තමාන ඵල හැටියට උගන්වනවා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ඊතර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තමයි වර්තමාන ඵල. ඒ කියන්නේ දැන් මෙතන අතීත හේතු කියලා කිව්වේ මේක අයිති වෙන්නේ අතීත භවයට අතීත අද්දා කියලා දේශනා කරේ ඒක. එතකොට අතීතයේ අවිද්‍යා තණ්හා උපනිශ්‍රය කරගෙන මෙතන අතීතය කියලා කිව්වේ ගිය භවය විතරක් නෙවෙයි මීට పూర్ව යම් තාක් භවවල අපි ඉපදුනා නම් ඒ ඔක්කොම උනේ අවිද්‍යාවයි තණ්හාවයි හේතු කොටගෙන. එතකොට අවිද්‍යා තණ්හා උපනිශ්‍රය කරගෙන අවිද්‍යාවයි තණ්හාවයි නිසා වර්තමාන ඵල පහ හට ගන්නවා. කියන්නේ අතීත හේතු නිසා. ඒ වර්තමාන ඵල පහ තමයි මේ දේශනා කරේ අර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා. එතකොට දැන් පටිච්චසමුප්පාදේ අවිද්‍යා සංඛාර කියලා දේශනා කළා සංඛාර පච්චය විඥානං. එතකොට දැන් අවිද්‍යා තණ්හාව තියෙන තැන අප කියවා සංඛාර උපාදාන භව කියන තුනත් තියෙනවා කියලා. එතකොට මෙතන සංඛාර කියලා කිව්වේ කුසල අකුසල කර්ම නේ. ඒතර පටිසමුපාදයේ සංඛාර අවිජ්ජාපච්චය සංඛාරා කියලා කියන්නෙම විපාක සිත් 32. දැන් විපාක සිත් 32 මතක් වෙන්න ඕන. මතකද විපාක සිත් 32 මොකක්ද කියලා? ඒකේ තියෙන ප්‍රතිසන්ද විපාක සිත් 19ක් වෙනම අපි කියලා දුන්නා. ඒතර විපාක සිත් 32 කියලා කිව්වේ දැන් මුලින්ම තියෙනවා අපි කුසල විපාක සිත් 8ක් ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉගෙන ගත්ත මහග්ගත විපාක 9ක් ඉගෙන ගත්තා. ලෝකෝත්තර වශයෙන් මා මේ ඵලසිත තමයි අපි විපාක කියලා ඉගෙන ගත්තේ. විපාක සිත් 4ක් ඉගෙන ගත්තා. ඊට පස්සේ අ හේතුක සිත් වලින් ඉගෙන ගත්ත අකුසල විපාක සිත් 7ක් ඉගෙන ගත්තා. කුසල විපාක සිත් 8ක් ඉගෙන ගත්තා. ඒ ටික තමයි විපාක සිත් 32 කියලා කිව්වේ. අන්න ඒ 32කින් මෙතන විඥානං කියලා කිව්වේ ප්‍රතිසන්දි විපාකය ලැබලා දීමට සමත්කමක් දක්වන සිත් 19. ඉතින් අපි කියවා භවයක් තුළ ප්‍රතිසන්දි විපාකය ලැබලා දෙන්නේ සිත් 19කින්. ඒ සිත් 19 තමයි ඉගෙන ගත්තේ අර කුසල් විපාකවල මහා කුසල විපාක සිත් 8. මතකයිනේ සෝබන සිත්වල තිබුණන සෝබන සිත් 24 විපාක සිත් 8යි. ඊළඟට මහග්ගත කියලා අපි ඉගෙන ගත්තා විපාකසිත 9ක්. ඒ කියන්නේ රූපවචර විපාකසිත 5යි අරූපවචර විපාකසිත 4යි. ඒ 9යි. ඊළඟට අහේතුක ප්‍රතිසන්දි යුගලයේ හැටියට කුසල විපාක උපේක්ඛා සහගත සම්ති මේ සම්පටිච්ඡනයත් ඊට අකුසල විපාක උපේක්ඛා සහගත මේ සම්තිරණ සිත් දෙක අපි ඉගෙන ගත්තා. මතකයි 2019. ඊතර ඔන්න අවිජ්ජාපච්චය සංඛාරා කියනකොට ඒවයිති වෙන්නේ పూර්ව භවයට. ඇයි පූර්වයේ තිබෙච්ච සංස්කාර නිසානේ විඥානයක් පහළ වුනේ. ඒ කියන්නේ මේ භවයේ නම් හිතන්නේ දැන් මේ භවය තුල තමන් රැස් කරපු බොහෝ කුසල් අකුසල් තියෙනවා. ඒක ඔක්කොම අයිති වෙන්නේ සංස්කාර හැටියට. එහෙනම් මේක නැත්නම් අපි ගිය භවය. ඒක අයිති වෙන්නේ పూర్ව නැත්නම් අතීත භවයේ හැටියට. ඒතර పూర్ව භවයේ අපි රැස් කරපු කුසල් අකුසල් අතරින් මරණාසන්න මොහොතේදී අර ප්‍රතිසන්දි විපාකය ලැබා දී හැකි කර්මයක් ඉදිරිපත් වුණා. අන්න ඒකේ විපාකය තමයි සංකාරපච්චය විඥානං කියලා දේශනා කරන්නේ. අන්න සත්වයාගේ ප්‍රතිසන්දි. ඒතර මේවා ඇති වෙන්නේ වර්තමාන ඵල පහට. ඒතර අතීත හේතු තමයි අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව අතීත භව අතීත හේතු අතීත හේතු නිසා හට ගන්නවා වර්තමාන ඵල පහක්. වර්තමාන ඵල පහ තමයි විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා. එහෙනම් ඔන්න పూర్වේ සංස්කාර හේතු කොටගෙන විඥානයක් පහළ වුණා. මේවා පළිතුරු දැන් තියෙන ඵල මේ අපිට දැන් තියෙන මේ විඥාණය. මේ නාම රූප කියන එක. ඊපස්සේ මේ ආයතන 6 මේ වේදනා, තණ්හා, ඔක්කොම මේ ඵල වර්තමාන ඵල. ඊට පස්සේ කියනවා අතීතේ හේතවෝ පංච ඉදානි ඵල පංච. ඊට පස්සේ ඉදානි හේතවෝ පංච. එතකොට අතීත හේතු නිසා හටගත්ත වර්තමාන ඵල නිසා වර්තමානයේත් හේතු හට ගන්නවා. ඒතර වර්තමානයේත් හේතු පහක් හට ගන්නවා. ඒ වර්තමානයේ හටගන්නේ හේතු පහ තමයි දේශනා කරන්නේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. මේක චක්‍රයක්නේ. එතකොට වර්තමාන හේතු පහක් උගන්වනවා. වර්තමාන හේතු හැටියට උගන්වන්නේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භවමයි. ඒ ඒ නිසා ආයතින් ඵල පංචකම් කියලා අනාගතේ හට ගන්න ඵල පහක් පෙන්නනවා අනාගතේ පහළවන ඵල පහ හැටියට පෙන්වන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා මෙන්න භව චක්‍රය මෙතන කැඩීමක් බිඳීමක් තියෙනවද කොතන හරි නෑ බලන්න එතකොට අතීත හේතු පහ හැටියට පෙන්වුවේ වර්තමාන හේතු පහක් ඊට පස්සේ වර්තමාන ඵල පහ හැටියට පෙන්වපු දෙයමයි අනාගත ඵල පහ හැටියට පෙන්වන්නේ එතකොට අතීතයේ තිබුණු අවිද්‍යා තණ්හා හේතු කොටගෙන විඥාන නාම රූපයන් පහළ වුණා ඒ විඥාන නාම රූපාදී ඒ සංස්කාර ධර්මයන් හේතු කොටගෙන ඒ නිසා වර්තමානයේ තුලත් ඒ ඔස්සේ තණ්හාවන් ඇති වෙනවා. ඒ වර්තමාන හේතු, ඒ වර්තමාන හේතු නිසා ආයෙත් නැවත අනාගතයේදී ඵල පහක් පහළ වෙනවා. ඒ ඵල පහ තමයි විඥාන, ඒ කියන්නේ භවයේනේ. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා. ඉතින් මේකේ අවසානයක් නැහැ. ඉතින් ඒතර එහෙනම් පැහැදිලි ඒතර මෙතන අපිට සත්වයේ මුණ ගැහුණද කොතනකවත්. එහෙනම් අතීතයේ තුල තිබුණේ සංස්කාර. ඒ නිසා හටගත්තෙත් මේ භවය තුලත් සංස්කාර ධර්ම. එහෙනම් නිරුද්ධ වුණෙත් සංස්කාර ධර්ම. එහෙනම් අනාගතයේ මේ නිසා පහළ වෙන්නේත් සංස්කාර ධර්ම. එතින නිරුද්ධ වෙන්නේත් සංස්කාර ධර්ම. මෙන්න සංසාර චක්‍රය. ඒතර ඕකේ කෙලවරක් තේනවද? කෙලවරක් නෑ. එහෙනම් මෙන්න මේක තමයි දිගින් දිගටම යන්නේ. එහෙනම් අපිට තව ඉදිරියේ කොතෙක් මේක පහළ වෙයිද? කල්ප 100ක්, දහසක්, කෝටියක්, ප්‍රකෝටියක් නෑ. එහෙමත් මනින්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඊතර මේකේ දුකක්මයි තියෙන්නේ. සැපයක් මුණ ගැහෙන්නෙම නෑ. එහෙනම් අද දිනේදී එහෙනම් මේ මොහොතේදී අවිද්‍යා තණ්හා ප්‍රහාණය කළොත් මාර්ගඵලයන් උපදවා ගත්තොත් මොකද වෙන්නේ? එහෙනම් මේ ලෝකෝත්තර මාර්ගඵලයන්ගේ ආනුභාවයෙන් අර අනාගතයේ කල්ප කෝටි ගාණක් අනේක කාලයක් හට ගන්න තියෙන සියලු සංස්කාර ධර්මයන් අනුත්පාද නිරෝධ වශයෙන් නිරුද්ධ වෙනවා. අන්න ඒකටයි නිවන කියලා කියන්නේ. ඒතර ඒවා කවදාක්වත් ආය හට ගන්නවද? හටගන්නේ. ඒකයි ඒක සදාකාලිකයි කියලා කිව්වේ. ඇයි හට නොගත්ත වස්තුවක් නිරුද්ධ වෙන්නේ. එතකොට ඒ දේවල් අය කවදාකවත් හටගන්නේ නැහැ. ඒ නිසා දුකක් කියලා එකක් අය විද්දිමාන වෙන්නේ නැහැ. ඉතින් මේක දකින්න පුළුවන්කමක් නැහැ මේ සංස්කාර ධර්මයන් විශේෂයි ආත්ම දෘෂ්ටියක් තිබුණොත්. දැන් අනිත්‍ය දුක්ඛ ලේසිය තේරුම් ගන්න. නමුත් දුෂ්කර දෙය තමයි මේ අනාත්මය කියන එක. මොකද හැම වෙලෙම හිතෙන්නේ අතීතයේ හිතිය මම ඊට పూర్වේනුත් හිටියේ මම, දැන් ඉන්නෙත් මම, ඊළඟට උපදින්නෙත් මම. ඉතින් ඒක අනුසේ වශයෙන් තියෙනවා. ඒ නිසා සත්‍ය පේන්නේ මෝහයෙන් මුලා කරනවා. කියන අවිද්‍යාවෙන්. ඒ නිසා තණ්හාවෙන් නැවත නැවත ඒකට ඇලුම් කරනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ ගත යුත්තේ මේ විදර්ශනාව තුලින් මේ පැවැත්ම නුවණින් දකින්න. ඒතර තමන්ට හැකියාවක් ලැබෙනවා මේ භවයෙන් එතරට යන්න. ඉතින් ඒකයි මේ විදර්ශනාව උපකාර කරගන්න කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් මේ විදිහට චිත්තචෛසික ධර්මයන්, රූප ධර්මයන් පරමාර්ථ ධම්ම හැටියට ඉගෙන ගත්ත කෙනාට ඒතර කවරක් නිසාද මේ මේ ස්වභාවය ඉක්මවන්න බැරි වුනේ. දැන් ඒක ඉගෙනගෙනත් ඒ ඉක්මවන්න බැරි වුනේ. අන්න ඉක්මවන්න බැරි වෙන්න හේතුව තමයි අර අපි කියපු ඝන හතර දුරු කරන්න බැරි නිසා. ඉතින් ඒ ඝන හතර දැන් අපේ ඊළඟට පැහැදිලි කරන්න ඕන. ඉතින් අද දවසේදී මීට වඩා අපිට කාලයක් ලැබෙන්නේ නැහැ. ඒ ගැන පැහැදිලි කරන්න. ඉතින් මේ විදර්ශනාව කියන එක කුමක්ද කියන එකට මූලික පසබිමක් හැඳින්වීමක් කර්මස්ථානයක් හැටියට අපි මනසිකාර කළ යුතු ආකාරය ගැන කෙටියෙන් මේ සිහිපත් කළේ. ඉතින් අපි ඊළඟට ඊළඟ දිනේදී අපි ඝන හතර පිළිබඳව සාකච්ඡා කරමු. ඉතින් ඒ දාක් Tamanට මේ පිළිබඳ විදර්ශනා ඥානයෙන් උපදවාගෙන ආත්ම දෘෂ්ටිය බැහැරකොට පරමත්ත ධර්මයන්ගේ තත ලක්ෂණය තත්වාකාරයෙන් අවබෝධ කරගෙන මේ භවයන් ඉක්මවා යන්නට මේ උතුම් ධර්මයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවේෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.